මේ ආණ්ඩුව මන් දන්න සැකයක් තියෙනවා මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ සමහර ටැන්වලින් හම්බ වෙනවා අතක් එක තැනකින් හම්බ කකුල් තව තැනකින් හම්බ වෙනවා මට ආණ්ඩුව කියන්න ඕනි තව ශරීර කොටසක් තව තැනකින් හම්බ වෙනවා මේවා ගැන කිසිම වග විභාගයක් පහුගිය කාලේ නැහැ මේවා ඒ කාලේ සිද්ධ වුණා නම් කියන්නේ අන්න රාජපක්ෂ ආණ්ඩුවේ සුදු ඈ අද අද කවුද ආණ්ඩුව මේවා වෙන්නේ කාගේ අනුදැනුම ඇතුවද දැන් මම දැක්කා ඊයේ ප්‍රායි සභාවේ සභාපතිවරයෙක් ඝාතනය කළා. වෙඩි තියලා. එහෙම මිනිසුන්ව මරන්න පුළුවන්ද? කවුද බලය දුන්නේ?